අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මහා සංඝරත්නයේ අවසරයි අද දවසේ ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා පළවෙනි එක ගරු ස්වාමීන් වහන්ස එදිනෙදා මා රැකියාවට යන්නේ බස් රථයෙනි. මෙම මෙඩිටේෂන් රිට්‍රීට් එකෙන් පසුව මා මා වැඩට යන දිනවලට හා නැවත ගෙදර පැමිණෙන අවස්ථාවලදී බස් රථය ඇතුලේ අසුනක වාඩි වී සිටියේදී ආනාපාන සතිය වැඩිවීමට පුරුදු වීමට බලාපොරොත්තු වෙමි. එසේ කිරීමට යෑම සුදුසුද? කාරුණිකව උපදෙසක් දෙන්න. දෙවැනික නිවසේ සිටියේදී විවේක වේලාවක සක්මන් භාවනාව කිරීමටද මට කැමැත්තක් ඇති වුනිමි. සක්මන් භාවනාව උදේ සක්මන් භාවනාව කිරීමට සුදුසුම කාලය උදේවරුවේද ආධුනිකයෙකු හැටියට දිනකට කොපමණ වේලාවක් සක්මන් භාවනාව කළ යුතුද කාරුණිකව කියා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔය අපිට මේ වගේම ප්‍රශාලාවක් මේ වගේම භාවනා කරන පිරිසක් නැතුණාට බස් එකේ හම්බුනොත් අවස්ථාවක් ඔය සක්මනයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ දෙකේම કોઈ ප්‍රශ්නට බොහොම සරල උත්තරයක් තියෙනවා ඉරියව්වට හිතියව දාන්න. කොතන හිටියත් ඉරියව්වට හිතියව දාන්න. ඒක බස් එකේ හිටියත්, ගෙදර හිටියත්, ඉතින් ඉස්සල්ලාම Taman එක යාළු වෙන තියෙන ලේසිම වැඩේ තමයි ඉරියව්වට හිතියව දෙන එක. ඊට පස්සේ ඒක හරිනම් විතරක් ඒ ඉරියව්වේ දැන් සක් ඉඳගෙන ඉන්න ඉරියව්ව නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව හම්බුනට පස්සේ තමයි ඒකේ අතිරේක ආදායමක් අතිරේක ලාභයක් විදිහට තමයි ආනපනේ බලන්නේ. ඒ වගේම ඉන්න ඉරියව්ව ඇවිදින ඉරියව්වක් නම් ඊට පස්සේ තමයි වම දකුණ බලන්නේ. ඉතින් නිසා ඉස්සල්ලාම් බලන්න මෙහෙදී එනතම රිට්‍රීට් එක ඇතුලේදී කොච්චර දුරට Taman Taman ඉරියව්වත් එක්ක යාළුද කියලා. අපි ඉන්න ඉරියව්ව මොකක් වුණත් ඒකට ප්‍රේම කරන්න. ඒකට සාදර වෙන්න. එතකොට මේ Taman තමයි Tamanගේ ලෝකේ ඉන්න හොඳම යාළුවා වෙන්න එහෙම නැති එක තමයි අපිට වෙලා තියෙන විනේ. අපිට මේ මේ එක එකනා ඉන්නවා හොඳම යාළුවෝ. ඉතින් ඒකේ නා අන්තිමට නවල දොරෙන් කාර්ලු වැගිරෙන කට්ටිය තමයි කවුරුත් ඉන්නේ. ඒක අල්ලගෙන හිටියට පස්සේ ඒක කුණු වෙනකොට වැක්කෙනකොට හොදි කරනකොට ඉතින් කනගාට වෙනවා. ඊට විඳ වැඩි හොඳයි තමන්ගේ කර යාළුවන් නැතුනත් ඔය නවතර නවතරම තමයි කාර්ලු කාර්ලුම තමයි වැගින්න වැගිනවම තමයි. ඔන්න ඕකට සීමා කරගත්තා නම් හරි. ඉතින් මේ ක්‍රමය හොඳයි. ඒක නිසා මේ ආශ්‍රත් ප්‍රසවාසයේ නොදැනුණත් පස්සේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ලංකාවේ නැති කියන්නේ බෑනේ බතක ටිකට ඉඳ ගන්න හම්බෙන්නේ නැහැ නේ. මෙහෙනම් හම්බෙන්න ඇති. ඒ කියොත් එමේ ඉඳගෙන යන්න හම්බුණා සූප් එකක් හම්බුණා වගේ. සූප් එකක් ඇතුණාගේ බස් එක සීට් එකක් හම්බුණොත් ඒක තානාපානි කරන්න හම්බෙන්නේ නැහැ. මේක මේ පටපට ඉන කට්ටියගේ ගඳම තමයි <laughs> ඒ දැනෙන්නේ. ඔය ගලාපැත්තේ යන බස් එකේම නැක්කනම් ඒ ප්‍රයිවට් බස් එකක් වුණත් ඒක කොයි එකක් තුනක්. පුළුවන් නම් අර විදිහට ඉරියව්වට දාගන්න. ඉරියව්වට දාගත්තට පස්සේ තමයි ওই විස්තර වලට යන්නේ. ඒ මොකද මේ ලොකු සංචින්න කාලේ කියනවා අපිට සක්මන හොඳට හරි ගියා නම් ඒ සංස උපදේශයක් දෙනවා. හරි. දැන් සක්මනේදී අපිට වම දකුණු වශයෙන් පියවර 10ක් 15ක් තියන්න පුළුවන් කැඩෙනවා. ආයේ පියවර 10ක් පුළුවන්. තියන්න ඕක තමයි මං කල යුත්තේ කියලා දන්නවනම් බලන්න කියනවා දංගෙට යන ගමන් දාන ටික වළඳන්න. සක්මනක නෙවෙයි බලන්න ওই කිට්ටුවෙන් ওই කිට්ටුවකට සක්මන වගේ කරන්න. පෙන් පහසු කරන්න යනකොට පාත්‍ර ශාලාවට යනකොට කොහේ හරි යනකොට ඔය යන්න හැබැයි එතෙන්දි විස්තර හොයන්න යනවා. එතකොට මම ඇවිදිනවා කියන එක විතරක් දැනගන්න. එතකොට වැඩි විස්තර බලන්න බෑ. බලන්න ගියොත් අර කරන වැඩේ කරන්න බෑ. අතිරේක දේවල් වලට දාන්න කියලා. ඒ නිසා මේ එදිනදා වැඩ කරනකොට දල වශයෙන් ඉරියව්ව විතරයි බලන්න. ඉද දුන්නොත් පරිසරය හොඳ නම් ඒ தත්ත්වයටදී යනවා විස්තර බලන්න ඉඳගෙන ඉන්නේ කියලා අනබනේ බලනවා ඇවිදින එකේ වම දකුණ බලනවා. ඒ නිසා අන්නේ උපදේශ පිට ඔය ඔබදේ මේ යෝජනා කරලා තියෙන කරන්න කියලා එකඟ වෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දිනවල අසන ලද ප්‍රශ්නවලට සම්බන්ධයි. ආනාපාන අරමුණේ රූප නිමිත්ත ගෙවා දමා අරමුණක් නැතුව ඔහේ බලා සිටීම. නාම ධර්ම වලට ඇතුල් වීමක්ද? එය මාහට දැනෙන්නේ ඊටාම සංසුන් නිසල අවස්ථාවක් ලෙසටයි. එහිදී සියුම් වින්දනයක් එයි. දිගටම එසේ සිටීමට ආශාවක්ද මතුවේ. එය වේදනා සංඥා සංස්කාර ඇති කිරීමක් යයි හැඟේ. මෙතනදී දුටුවා නම් දුටුවා පමණයි යන්න නොව නැවත වේදනා සංඥා සංස්කාර හා විඥානයේ ප්‍රතිෂ්ඨාව අවස්ථාවක් යයි සිතේ. සතිය බලවත් සතිය බලවත්ව තිබුණත් මේ தત્ත්වය කුමක්දයි පැහැදිලි කර දෙනමින් ඊටාම ඕනෑකමින් ඉල්ලා සිටිමි. මේ අවස්ථාවටපත් වූ විට එනම් රූප අරමුණු ගෙවම් කළ විට ඇතිවන සැනසීම ප්‍රීතියක් හා සුඛයක් බව දැනේ. මේ ප්‍රීති සුඛ අවස්ථාවක්ද නැත්නම් නැවත සංඥා ලෝකයට ඇතුල් වීමක් දැයි පැහැදිලි නැත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ඇත්තටම ඔය එක විදියකට නෙවෙයි අවබෝධ කරගන්න පුළුවන්කම රාශියක් තියෙනවා. අර ඉංග්‍රීසි කියපු විදිහට රූපය ගිවන් වුණාට පස්සේ ඒක අරූප ලෝකයේ නැත්තම් ඉංග්‍රීසියෙන් කියන subtle matter කියලා. matter and subtle matter කියලා. ඒක හරියට කියනවා නම් මේ ලෝකෙන් මේ පෘථිවියෙන් කක්ෂයෙන් පිටත් වෙලා 76ක් ගියාට පස්සේ එන්නේ එන්නේ එන්නේ ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා. ඉතින් අපි තාම ලෝකෙට කිට්ටු කරලා තමයි ඉන්නේ. නමුත් අර ගුරුත්වාකර්ෂණය අඩු වෙන්න අඩු වෙන්න <clears throat> බරක් දැනෙන්නේ නැහැ. ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ලෝකයක් එහෙම ගුරුත්වාකර්ෂණ නැති එකක් මේකින් දැදි හිතා ගන්න බෑ. නමුත් අජට අවකාශ ගාමීකට අනිවාර්යයෙන්ම වැඩි වෙලාවක් ගමනේ දශම ගාන ඉන්න වෙන්නේ ගුරුත්වාකර්ෂණය නැති වෙලාවෙ ඉන්න වෙන්නේ. ඉතින් ට්‍රේන් කරන්නේ කොහොමද? අන්න එතකොට ඉතින් අසරස්තු යවලා ආයෙ ගෙනල්ලා ආයෙ යවලා ආයෙ ගෙනල්ලා පුරුදු කරන ඉතින් මේ වගේ මේ ද්‍රව්‍ය මැට එහෙම නැත්නම් රූපේ ඒක සූක්ෂම රූප බාටපත් වෙන්න ගන්නවා අපේ හිත කියන්නේ රූපේ නැති උනායි කියලා. ඉතින් ඒක මේ හිතේ තියෙන හිතේ කියන බබාගේ භාෂාවෙන් කතා කරන්නේ. රූප නැතුව මේකේ ඉන්න බෑ. නමුත් ඒ රූප අල්ලන්න බැරි තරම් සියුම් වෙනවා. ඒ සියුම් එක ආයේ මතුවෙනවා සංඥා මට්ටමින්, වේදනා මට්ටමින්, සංස්කාර මට්ටමින්. ඉතින් ඒක ගොඩාක් මේ පැතිකඩ ගන්නවා. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට ඒක දෝෂයක් නෑ. මොකද මේ කවදා ඉවර කරන්න බෑ. ඒ නිසා එන්න පුළුවන් හැම කෝලමක්ම, හැම 18 සංඥාවක්ම, හැම ආකාරයකටම එන්න දෙන්න. මේ සැකේ නිසා ඔය ප්‍රශ්න අහනවා. ඒ වගේ විවිධ ආකාරයෙන් දැක්කයි කියලා පාඩු වෙන්නේ නැහැ පැටලෙන්නේ නැහැ. ලක්ෂ වාරයක් කරන් කරන කරන යනකොට තේරෙනවා අපි මේ තර්ක මනසෙන් අල්ලන්න හැදුවට ඔතනින් එහාට තර්ක මනසට අහුවෙන්නේ නැහැ. ඒක නිසා එන දේ බාර ගන්න යනවා මිසක් ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ඉන්න එපා. බලන්න ගියොත් වෙන්නේ අරක ලියලා බලන්න වෙලාවක් එන්නේ නැහැ. ඒක නිසා යන පාර හරි එහෙම නැත්නම් ප්‍රතිපදාව ඉදිරියට තමයි යන්නේ කියන විශ්වාසයක් තියෙනවා නම් ලක්ෂ වාරයක් යන්න දෙන්න. ගියාට පස්සේ එක දවසක් කතාව සංඥාදිගේ කියලා දෙනවා. තව දවසක වේදනාදිගේ කියලා දෙනවා. තව දවසක් සංස්කාරදිගේ කියලා දෙනවා. තව දවසක රූපදිගේ කියලා දෙනවා. තව දවසක විඥානදිගේ කියලා දෙනවා. ඒ එක එක පැතිකඩ කියලා දීමෙන් තමයි අපේ දැනුම හොඳට මේ කොන්සොලිඩේට් වෙන්නේ. එහෙම නැත්නම් තහවුරු වෙන්නේ. ඒක තව කෙනෙක් කිව්වට එහෙම නැත්නම් ඔය ප්‍රශ්නයකට උත්තර දුන්නට උත්තර ප්‍රතිපල නැත්තේවත් නැහැ. ඊට වැඩිය මේ ඍජු ක්‍රමයක් තියේදී අද්ද ගන්න පුළුවන් ක්‍රමයක් තියේදී ඒක කරලා බලන්න. එතකොට තමන්ගේම ක්‍රමයට තමන්ගේ දැනුම වැඩෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සතිය වඩමි. මූල කර්මස්ථානය හුස්ම රැල්ලයි. ඒ නාසිකාග්‍රේ දැනේ. උණුසුම් සිසිලසද දැනේ. දින කීපයක පරියංකේ ලද අත්දැකීම් ලියමි. හුස්ම රැල්ල නොදැනී ගිය පසු එහි එන හිස් බව තුල සිතවිලි බහුලයි. දෙවන දිනේ එක් පරියංකයකදී සිතවිලි නැති වී හිස් බවක් දුටුවා. ඒක හිසූ වේදිකාවක් වගේ. ඒ වේදිකාව තිරේ ළඟට යනකොට ඒක ඈතට ඈතට යනවා මිරිඟුවක් වගේ. ලොකු හිස් බවක් ඇති වෙනවා. ටිකකින් නැති වෙනවා. මෙලෙස කීප විටක් සිදු වුණා. බලන දේ හිස් මේ ශාලාව පිරීලා තියෙනවා කියලා මම කීවට සිත මට පෙන්නනවා ශාලාව හිස් කියලා. තවත් පරියංකයකදී හුස්ම රැල්ල නැති වූ පසු සිතවිලි නොනැවති යනවා. සිතවිලි දෙස බලා සිටියද ඒවා ප්‍රපංච කරන බව වැටහුණා. හිස් බවක් වගේ ඉදිරියට ඇතිවෙන වේදිකාවට ඇවිත් සිතවිලි දේවල් කියලා යනවා. මේ වේදිකාව විටක නළලේද විටක ශරීරයෙන් පිටතද ඇති වෙන බව වැටහි. සිතවිලි කීපයකට පසුව සංඥාවක් වගේ දෙයක් ඒ වේදිකාවට කීප සැරයක් ඇවිත් සිතවිලි නැවතුණා. එවිට සිත කයට යොමු කළා. නිතරව හිස්ස දැනෙන කය දැන් හරිම කුරුරු වේදනාවක් විඳිනවා. එක්තනක් පීරි ගන්නවා වගේ රිදෙනවා. තව තැනක රෙදි මිරිකනවා වගේ අඹරනවා. පිට දිගේ කින්දරින් තවනවා වගේ. හරිම වේදනාවක්. ඒ වේදනාව කියලා මෙනෙහි ඒක වේදනාවක් කියලා මෙනෙහි කළාට වෙනදා වගේම නැතුව ගියේ නෑ. මට මතක් වුණේ වෙසක් කාලෙට දැකපු අපායවල. වේලාවකට හිතුණා හුස්ම රැල්ල නැති වී සැහැල්ලුවක් ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති කළ කයමද මේ කියලා. සුළු වශයෙන් හෝ කයට කරන ද්වේෂයක් ලෙස වැටහුණා. ඔබ වහන්සේ බාහිරින් ඉඳගෙන කියනවා එහෙනවා කයට වෛර කරන්න එපා කියලා. මගේ දෙයත් දෙඅත්ල හා මුහුණ වතුර ගෑවිලා වගේ තෙත් වෙලා බෙල්ල දිගේ කොන්ද දිගේ දාඩිය ගලනවා එවිට තේජෝ ධාතුවේ ප්‍රකට වීමක් ලෙස මෙනෙහි කළ යුතුයද මේ දුක්ඛ සත්‍ය දැකීමද භාවනාවේ දියුණුවකට ඉදිරියට යාමට උපදෙසක් පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මචං ඒ නිසා මේ වගේ ඒක හීනයක් නෙවෙයි නම් මත් වෙලා නෙවෙයි නම් ඇත්තටම සිද්ධ වෙන දෙයක් නම් මේක හොඳට දැනගන්න පුළුවන් මේක කාම ගුණත් නෙවෙයි මේ කාම සංඥාත් නෙවෙයි එක්ක මේකේ රූපේ නැත්තම් රූප සංඥා. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන් අපි මේ නැත්තම් ඉන්නේ කාමේ. කාම ගුණේ කාම වඩනවා නමුත් ඒ කාම වැඩිල්ලකුත් නැහැ නිකන් කාම වඩවට පස්සේ ඒක අයින් කරලා පස්සේ කාම සංඥාව කියන කාමච්ඡන්ද ව්‍යාපාදත් නැහැ දැන් එක්ක තියෙන රූපේ නැත්තම් රූප සංඥායි ඔය දෙකේ උඟාකල් පුරුදු වෙන්න ඕනේ මොකද අර අයින් කරපු දෙක අපේ සංසාරේ ගෙනාවු කෙලෙස් වලින් 90 ගණක් අයින් කරලා ඉවරයි දැන් මේ තියෙන බොහොම පොඩ්ඩක් ඉතින් ඒකත් ඇහැට කුණ වැටෙනවා වගේ අර සම්පූර්ණ දුක 100%ක්ම දෙනවා මේ අපේ හිත මේ පුංචි දේ අල්ලන කතන්දර ගොතනවා. හොඳට කල්පනා කරලා බලුවොත් මේ කාමේ නෙවෙයි, කාම සංඥාවක් නෙවෙයි, එක්ක මේ රූපේ නැත්තම් මේ රූප සංඥා නිසා චරිචුරු ගන්න එපා. කරබනේ හිටපන්. ඉද දුන්නොත් මේකට උඩගෙඩි දුන්නොත් මේ පුංචි දෙයට මේ ඕඩුවයි පිටයි කොන්දයි තෙමෙනවා. ඒක උකට මැරෙන දෙයක් නෙවෙයි. නානකොට තේනවනේ කොහොමද තේන්නේ? ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් අර පොඩි දේ ලොකු කරලා පෙන්නනවා. අපි කියනවා මේ ඕනෙම පෙට්ටියක් ගන්න ඒකේ වාතය අයින් කළ දෙම ඉතුරු තියෙන වාතය අරක පුරවනවා. ඒක අයින් කරනම ඉතුරු ටික අරක පුරවනවා. ඒක තමයි හැටි. ඉතින් කතන්දර කරන මනුස්සයාට මේ අඬන්නේ නිවිලට ඇහැට ඇහැට උලක් කරනවා වගේ මේ කියනවා ඒක ਸਰවචනාංශේ මේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරනවා මේ කාම ගුණ නැති කිරීම සඳහා අපි අරණ්‍යගත වෙච්චාම අරණ්‍ය දරතයක් තියෙනවා දුකක් තියෙනවා පරිලායයක් තියෙනවා ගෙදර වගේ තප නැහැනේ. නමුත් මහන්නේ මේකට පරිලාහය කියන්න එපා. ප්‍රමෝද වෙන්න ආරණ්‍යයට යන්න පුළුවන් කියලා. යන්න පුළුවන් වුණයි කියලා. ආරණ්‍යයට ඇල්ල කයට ඉන්නකෝ. කයට ආවට පස්සේ ආරණ්‍යයක් නැහැ, ගමක් නැහැ. නමුත් කය දැන උඩ දාන්න පටන් ගන්නවා. ඒක හරි දුකක්. ඒක හරි පරිලාහයක්. ඒක හරි දරතය. නමුත් ඒක දරත කියන්න එපා. මේ භාවනා ලබාගත දෙයක් කියලා හිතාගන්න. මේක ප්‍රමෝදයක් කරගන්න. මේ සතියේ තියෙන ලකුණක් කරගන්න. මේක ප්‍රීතියක් කරගන්න. ඊට පස්සේ කයේ හතරම ධාතුන්ම නන්නන වෙනුවට අපි හිතමු පටවි ධාතුර දැම්මයි කියලා. ඉතින් පටවි ධාතුර දාපු ගමන් කිනීරක තෙල තැළුවා වගේ. ඇඹරුවා වගේ පේන පටන් උග්‍ර වෙලා පේනවා. ඒකට දන්නවනම් මේ ගමේ දුකක් නෙවෙයි, අරන්නේ දුකක් නෙවෙයි, කයේ දුකක් නෙවෙයි එක ධාතුවක්. ඒත් මේ එක ධාතුර අඩු කරන්න පුළුවන් මේ භාවනා දියුණුවක් ප්‍රතිපදාවක්. හැබැයි ඒක දුකක්. ඒ දුකට දරතයක් පරිලාහයක් කියන්න එපා. පරිලාහයක් තමයි. ප්‍රමෝදයක් කරගන්න උද්දෝත්පාද කාලෙක විතරයි මේක කරන්න හම්බ වෙන්නේ. ඉදිරියට යන කෙනා විතරයි හම්බ වෙන්නේ. මේක දරන්න පුළුවන්. කියලා අර පැමිණි දුක් පයින් රායි කියලා මම සිංහලයි කොහෙන් වහගත්තද මන් දන්නේ නැහැ. ඒ වචනේ. මේ පැමිණි දුක් පැනිරහයි කියලා යන මිනිහා විතරයි යෝගාවචරය. මේ දැන පුංචි පුංචි දේවල් වලට චෝදනා පත්‍ර ලියන්න ගත්තොත් කද්දාකත් ඉවරයක් කරන්න වෙන්නේ නැහැ. ඒක සංසන්දනාත්මකව බලන්න කාමගුණ නෙවෙයි, කාමේ නෙවෙයි. නැත්නම් කාම සංඥා නෙවෙයි, රූපේ. නැත්නම් රූප සංඥායි මෙතෙන්ට අඩු කරගෙන තියෙනවා. හැබැයි ඒ ටික හරින්නේ හැම වෙලාවෙම පවුරු ගන්න. හැම වෙලාවෙම කොනිටනවා. ඒක ඇහුනට දැන වුණා වගේ ඉන්න. දැන්නට නොදන්නා වගේ ඉන්න. ප්‍රේමයට නොදන්නා වගේ නැත්නම් ගාලල්ලා. ගාලල්ලා කියලා ඉන්න ගයි තියෙන්නේ. ඒක නිකන් වුණා වගේ. මම ලියා ගන්න බැරි වෙච්ච එක ගැන කියා ගන්න බැරි වෙච්ච එක ගැන ඉතින් ඕක ටිකක් දෙකක් තුනක් මම බැනුම් ගන්නකොට ලියන එක නතර කරනවා කාටද කියන්නේ මට කවදාකවත් ඕක කිව්වට ඇඟුමක් දැනුමක් එන්නේ නැහැ. හලිමන්දියට අරක් කියලා මේ ඉන්නේ එක ගැන නටනවා මේක හරියට කවදාකවත් තිබුණ නැති එකක්. හැබැයි මම දන්නවා මේක කුතුහලයෙන් ඉන්නේ භාවනා තිබෙක වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. ඔයිටත් වැඩිය සිවුම් වුණාට පස්සේ ඒකේ තියෙන පීටි ගෑවෙන ගතිය, ඒකේ තියෙන ඉද්දන ගතිය හරිම වැඩි. ඉතාලම සිවුම් දෙයක්. දැන් ඔය මේ CID එකටම අහුවෙච්චාම ඇඟට ගහන්නේ නැහැ. ඇඟට ගන්න ගහලා මරන්නෙත් නෑ. දෙන්නේ වෙන තාලයකට. මරනවා වගේ කරනවා. මේ පුංචි සීන් හීතල වාත උලන්දාරාවක් කණ්ඩ වදින්න ඇතිලා දින අත් දෙක බැඳලා. මැරනවා. මේ පුංචි උලන්දාරාව නිකන් මැස්සෙක් වහනා වගේ දැනෙනවා නිතරම. විනාසයි. ඒකමයි ඔළුවට එන්නේ. ඉතින් භාවනා කරපේක නම් ඔය ගාලල්ලා කියලා උපේන අනික් අනික් කන දිහා බලලා නිකන් ඉන්නවා. දැන් මීයක් සැ කරලා නැහැ නිකන් අරකමයි මතක වෙන්නේ. ඒකෙන් මැරලා යනවා. බැලුව බැලපට තුවාල වෙලා නැහැ. මොනවක්වත් වෙලා නැහැ. ඒ නිසා මාරේ අපිට දෙන්නේ මේ පුංචි දෙයක් ගැන දානවා. ඇහැට කුණ වැටෙනවා. විත්තිං ඔන්න පටන පටන් ගන්නවා කියවන්න රෑ දවල් නැතුව. මං හිතන්නේ කැලේට යන්න කියන්නේ කමඨා සුද්ධ කරනට ගස් විතර නින්නේ ආහන්න කවුරක්වත් නැහැ. ඒකෙන් තමයි. කියවන්න හිතෙනවා. කියලා ගහක් ගාවට ගිල කරේ දොලක් ගාවට ගිල කරේ කියවන්න. කමඨාන සුද්ධ වෙනවා. කවුරුත් අහන්න කෙනෙක් නෑ. හොඳට මතක තියාගන්න ඔය දර කන්දක් අයින් කරගෙන මේ පොඩ්ඩක් ආපු වෙලාවේ මේක ගැන අපි කතා කරන්න තරම් අපේ හිත චපල කරගන්න හැටි මායя කෙලස්. මේකට විරුද්ධව සටන් ප්‍රකාශ කරන්න. කතා කරන්නේ මේක මම දරාගෙන ඉන්නවා. මේක මම ඉවසගෙන ඉන්නවා කියලා බැලුවොත් අපි කාලා තියෙන කෑමවල එක බලන්න ඕවත් ඒවත් දේවල්ද? කියනවා ඇත්ත භාවනාදි මෙහෙම වෙනවද කියන එක නිසා ඉතලා වෙන්න ඇති වෙනවා කියන එක විතරයි මට කියන්න තියෙන්නේ මම මෙච්චරම බනින්න වටින්නේ නැහැ හැබැයි ඇත්තටම කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දිනේදී ඉංග්‍රීසියෙන් ඇසූ පැනයට දුන් පිළිතුර නැවත සිංහල භාෂාවෙන් ප්‍රකාශ කරන මෙන් ගෞරවයෙන් අයද සිටිමි. මෙම වැඩමුළුව අවසන් වූාට පසු ගෝයින්කා මධ්‍යස්ථානයේ වැඩසටහනකට සහභාගී වූාට කමක් නැද්ද? මේ දෙක අතර වෙනසක් තිබේද? gederදී භාවනාවට වැඩි වේලාවක් යෙදීමට අපහසු නිසායි. නෑ ඉංග්‍රීසියෙන් ආව ප්‍රශ්න සිංහලෙන් අහන්න ඒතකොට සිංහලෙන් උත්තර දෙන්න. අරකම නම් කියෙවෙන්නේ නෑ. ඒ මම මොනව කරන්නේ? මම ඒ මිනිහා නෙවෙයි දැන් වෙන මිනිහෙක් විතරයි. ඒ නිසා මම කියනවා මේ ඔය ඔය වැඩේ කරන්න දෙන්න එපා. මොකද එතකොට මට වගේ වෙන්න බෑ. ඕනේ නම් ඒ ප්‍රශ්නේ සිංහලෙන් අහන්න. එක. දෙක ගෙදර යන්න නැතුව අපායට ගියත් කමන්නේ ඒක මේ හදාගත්ත වතකාකාරදී. පුළුවන් නම් නොගෙන් ඉන්න. එච්චරයි. කවුද දන්නේ මේ ඇයෝ නෑද ඇයෝ? ඒකට ගියාට පස්සේ අර හම්බෙට මේ ඒක මේ අතිර වූ සිර දඬුවන්නේ දෙන්නේ. එකවර ගෙවිලා යන විදිහට හත අටක් ගෙවෙනවා. අවුරුදු පහක එකක් තියෙනවා එයාට මෙන්ද තුනේ එකක් ගෙවෙනවා දෙකේ එකක් ගෙවෙනවා එකේ එකක් ගෙවෙනවා දිගට යනවා. ගෙදර ගිහිල්ලා හිඟා කන්න. ගෙදර යන්නේ කොහෙද දරවිලා හිඟා කන්න. පුදුම සැපක් තියෙන්නේ. නිසා ගෝයන්කතුමාට පින් සිද්ධ වේවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පළමු දිනේ කමඨහන් පිරිසුදු කර ගැනීමෙන් පසු පසුගිය දින කීපයේ අත්දැකීම් සාරාංශ කර ඉදිරිපත් කරමි. යම් අඩුපාඩුවක් ඇතොත් ඒවා නිදා නිදොස් කර දෙන මෙන් දෙපා නැමද වන්දනා කරමි. පරයන්ක භාවනාවේදී සිත ඉක්මනින් සැහැල්ලුවේ. හුස්ම පිළිබඳ දැනීම සියුම් වී නොදැනීම හෝ කම්පන තරම් නොදැනීම හෝ කම්පන තරංග බවටපත් වී විශේෂ අවධානයක් නොගනී. එවිට පැයක පරියන්කේ බොහෝ වේලාවක් නිශ්චල ආකාරයේ නිශ්චල ආකාරයක් නැති අවකාශයක් වැනි තත්වයක් දෙස බලා සිටිමි. සිතුවිලි හෝ ශබ්ද ආවත් ඒවා බාධාවක් නොවේ. මුල් කාලේ වේදනා ඇවිත් යයි. අවසාන භාගයේ වේදනා දිගටම පවතී. ඉරියව් වෙනස් නොකොට පැයකමාරක් දක්වා සතියෙන් වීරියෙන් සිටිමි. සිටීමට දැන් හැකිය. පළමු දින ඔබ වහන්සේ විමස ඔබ වහන්සේගෙන් විමසුවේ අවසන් භාගයේ දැනෙන වේදනාවේ දැඩි පෙළීම පිළිබඳවයි. ඔබ වහන්සේගේ අනුශාසනාව වූයේ වේදනාවට මුහුණ දීමෙන් හැරුණු විට දකින දුක්ඛ සත්‍යයක් නැති බවයි. ඒ අවවාදයත් සමග වේදනාවේ විපරිණාමය මොහොතක් මොහොතක් පාසා දැක ගැනීමට වීරිය කෙලිමි. මට වැටහුණු විදිහට නම් හැම මොහොතකටම අවදි විය යුතු බවයි. හැම විටම එම උත්සාහය සාර්ථක නොවුනත් බොහෝ විට එහි ප්‍රතිඵල ලැබුණි. දැඩි වේදනාව වුවත් ඒකාකාරී නොව ඒකාකාරී නොව නිවි නිවි දැල්වෙන බල්බයක් මෙනි. වේදනාවට අමතරව හැම අවධානය ගන්නා අරමුණක්ම එකක් පාසා එකක් ඉපදෙමින් ඇතිවෙන බව පෙනිනි. ඒ අතර කිසිත් නැති අවකාශද අත්විඳෙමි. ඊයේ ධර්ම සාකච්ඡාවේදී යම් පැනයකට ඔබ වහන්සේගේ අනුශාසනාව ඌයේ යම් දෙයක සමුදේ දෙසට නොව එහි Nirodhaය දෙසට බලන ලෙසයි. ඒ අනුව ඊයේ හවස පරයන්කේදී හැම මොහොතකම නැතිවීම පැත්තෙන් අවධානය හැර වූ විට අවසාන වේදනාවේ පැවති පෙළෙන ගති සෑහෙන්නට අඩුවිය. තවදුරටත් තද අවධානයෙන් සිටින විට වේදනා රැලි දෙකක් අතරද අවකාශයක් ඇති බවද ඒ ඊටාම සිසිල් ඒකාකාරී පැතිරුමක් බවත් ඒ මත වේදනාවේ බිඳිති වැනි දේද අනෙක් අරමුණු ඉපිල්ලෙන ලෙසක්ද පෙනුනි. එය වැඩි වේලාවක් නොපැවතෙනි. එහි පැවති සිසිලස නිසා තවත් අමතර පැයකමාරක් පමණ පරියංකේ සිට තවත් දෙවතාවක් එවැනි සමාන අවස්ථාද අත්විඳෙමි. අද උදේ පළමු පරියංකේ එසේ වීර කළත් එවන්නක් අත් නොවින්දෙමි. සතිය තව දුරටත් දියුණු කිරීමට ඇති බවත් බලාපොරොත්තු අතහැරිය යුතු බවත් දනිමි. ප්‍රතිපදාවේ දියුණුවක් ලෙස දකිමි. තෙරුවන් සරණයි. ඔය එක එක මොනත් එක එක මොනත් එන්න පුළුවන්. ඔය පරාදයමයි ජයග්‍රහණය වෙන්නේ. ඒ නිසා අපි හරියනවයි කියලා කියන්නේ සමාධිය හරියෑමට තමයි අපි භාවනා හරියනවයි කියලා කියන්නේ. ඒකෙදි තියෙන අර කාන්ත සුන්දර ගතිය. නමුත් ඒක විපස්සනා වෙන්නේ නැති වෙන්නේ ඉඳී තියෙනවා. විපස්සනා වෙනකොට ලෑල්ලක් උඩ තියලා පලාන කපනවා වගේ කච කච කච කච ගාලා කැපෙන්න පටන් ගන්නවා. පුදුම වේදනාවක් තියෙන්නේ. පුදුම ක්‍රියාශක්තියක් තියෙන්නේ. ඒක නිකන් මේ අභෞරක් කරගෙන කබලයකට දැම්මා වගේ. රත් වෙච්ච කබලකට දැම්මා වගේ ලුණු ටිකක් දැම්මා වගේ සටසටසට ගාලා පැතිරෙන පටන් ගන්නවා. ඒ නිසා ඒක ඒක ගන්න තමයි අර හිත කීකරු කරගෙන යන්නේ. ඒක වෙන වෙලාවට අපිට ඉතින් භාවනා කරලා කියලා හැබැයි එතෙන්දි තමයි අපි අඳුනගන්නේ මේ දුකේ ස්වභාවය. වෙනදට පොඩ්ඩක් කියනවා. ආයෙ ටිකක් tempat වෙන ආයෙ ටිකක් කරනවා. ආන්නේ විදිහට මේ දෙක මාරු වෙනවා. අපි හරියනවා කියන වෙලාවේ බහන වර්ධිලා තියෙනවා. වැරදුනවා කියන වෙලාවේ බහන හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මොන දේ හරි කමන්නේ දිගට කරගෙන යන මිනිහට වඳින්න වටිනවා. දිගට කරන්නේ නැතුව මේ හරියන කන්න අතරලා ගිහිල්ලා ඔය වැරදුනවා නතර කරපුවම අපේ කතන්දරේ අවධාන ජවනිකාවට සාපේක්ෂව කතන්දරයක් ගොතනවා අපි. දිගට කරන්න. එහෙම දිගට කරගෙන කරගෙන යනකොට හොඳට හිතට Java කවල කවල කවල ගිහිල්ලා ගිනි කවුන්ඩක දාන්න. Java කවල කවල කවල ගිහිල්ලා සුරිසුරුඟකට දාන්න. Java කවල කවල ගිහිල්ලා පැහැත් වෙලා අපේ දිග ගන්න. ආන්නේම කර කර කර කර යනවා මොකුත් වෙන්නේ බොරුව කරන්න. ඒ නිසා දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස කලක සිට මම ආනාපාන සති භාවනාව කරමි. උදයේ භාවනාවට වාඩි වී සුළු මොහොතකින් හිස් බවට ගිය අතර යන්තම් ඉර පායාගෙන එනවා වාගේ ටෝච් එලියක් වාගේ කහපාටට හුරු එලියක්ද වරක හඳ වාගේ අහස මත ඇති එලියක්ද දම්පාට කහපාට එලිද දිස්විය. භාවනාවට වාඩි වූ ටිකකින් හිස් බවට යාමෙන් හීනෙන් මෙන් සිදුවන නොයෙකුත් දේ දෙස බලා සිටීමත් මට පුරුදුය. අද දහවල් මම ඊතා සැහැල්ලුවෙන් සිතවිලි වලට එන්න ඉඩ හැර භාවනාවට ඉඳගතිමි. ටික වේලාවකින් මට දැනුනේ මෙසේය. මා නොසෙල්වන පිළිමයකි. අවට සිදුවන හැම දෙයක්ම ඇසේ දැනේ. එහෙත් කිසිම හැඟීමක් නැත. වෙනදා වාගේ හීන ස්වභාවයක්ද නොවේ. සම්පූර්ණයෙන්ම හිත හිස්ය. ඉඳගෙන ඉන්නා බව, හුස්ම ගන්නා බව දනිමි. සාමාන්‍යයෙන් සිටියෙමි. කිසිම අවශ්‍යතාවයක් සිතුවිල්ලක් හැඟීමක් නැත. ඔහේ සිටියෙමි. උපදේශක් උපදේශක් පතමි. ඔබ වහන්සේට නිරෝගී හා දීර්ඝායුෂ පතමි. මේ කරන්නේ අත්‍යවශ්‍යම නැහැ. ශරීරය දන්නවා 100%ක් බොඩි නොලෙජ් එකෙන් කරන්න ඕන දේ. අත දැම්මොත් කෝරි ගොඩයි. දුවර පටල වාරිලා ඔබ හිටපන් කියලා නිකන්. ඉන්නවා. මොනවාක්වත් කරන්න මම මේ හිටියොත් විතරයි කචන් එක. දැන් ඕගොල්ලෝ ගෙදර හිටියොත් විතරයි ඒවල් වල කචන්. නැත්තම් මොකක්ම නැහැ. ඕගොල්ලෝ මෙතන ටෙලිෆෝන් කරලා ඇහුවේ නැත්තම් මොනම් ප්‍රශ්නයක් ගියොත් කචල්. ඒ නිසා මම යන්නේ මං තීර 200ක් චරිත සාතිකයක් දෙන්නම් කිසිම තැන කවුලක් යන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් විනාඩ අයිමෙන් ටිකක් පැත්ත කරලා මේ යන්නත් එපා කරේ බලහින්න බම්බ නැති වෙච්චාම කොච්චර ජොලියට වැඩි යනවද කියලා. එච්චරයි. එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේ බොඩි නොලෙජ් කියන එක නැත්නම් මේ ඇඟේ ඇඟේ තියෙන ඥානය අවුරුදු කෝටි ගණන් පරණ එකක්. ඒක කොස්මික් ලයිබ්‍රරි කියලා කියන්නේ සියලුම ඥානයන් තියෙනවා. ඇත්ත දැම්මොත් එකක්වත් වෙන්නේ නැහැ. යන්න හරි. 100%ක්ම ඥානය තියෙනවා. ඒක අන්තිමට වැగిරෙන්න ගටන් ගන්නවා. මේකට අත දාන්න ගිහලානේ මේ අනවශ්‍ය අත දෙමිල්ල කියන මේ ඔක්කොම අවුල් කරලා දෙන්නේ. මේ මම යට උගන්වන්න ගිහිල්ලා. ඉස්කෝලේ කියලා. මම ඒකට ඉස්කෝලෙන් අස් කරලා දාන්නකෝ. ලස්සනට වැඩ යනවා. එදාට තේරෙන පටන් අර ගන්නවා මෙච්චර ලස්සන ලෝකයක් තියෙද්දී අපි හම්බ කරන කන්නේ ඇදගෙන නාන්නේ බෙදාගෙන වළඳන්නේ. ඒ මොකද කරන්නේ? මොකද මේ මෝඩ ගමන මොනව කරන්නේ? එනිසා කරේ මනමෝඩෙක් වගේ බුදුරජාණන් කියන්නේ චක්කු මාතේ යතාන්දෝ සෝතවා බජිරෝ යතා පඤ්ඤ වාතේ යතා මූගෝ සායේත මත සායිතං ඇස් ඇත්තේ පොට්ටෙක් වගේ ඉඳපන් කන් ඇත්තේ බීරෙක් වගේ ඉඳපන් දැනුවට නොදන්නා වගේ ඉඳපන් මොලේ දිනුට මැට්ටෙක් වගේ ඉඳපන් බැරිම නම් මලවිනියක් වගේ ඉඳලා බේරියන් කියලා දෙනවා ඉතින් ඒක බැලු බැලමට පේනමාන ආස්තික කිසිම නිෂ්පාදන නිර්මාණශීලීත්වයක් නැති දෙයක් විදියට කරලා බලන්න මේ කොරන්න ගිහිල්ලා කෙරුමලා කොරව ගන්නවා කරනවා ඉතින් බලනින්න මිනිහට දෙකොණින් hina යනවා අනේ අම්මේ මේ තියෙන ශරීරේ තියෙන චිත්තක්ෂණේ විඳගෙන ඕකට කියන්නේ සම්පත්‍ති කර අවස්ථාව කියලා. ඕකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. සාසන සම්පත්තිය. මේක තියාගන්න මේ නටන්නේ. ඔය කියන පීච් එකති ගන්න පුළුවන් ද බලන්න අම්මගේ තනෙන් කිරි බිව්වත් ගන්න බෑ. ඒ තරම් පිළිචිකමක් බුදුහාමුදුර අපිට අම්මගේ තනේට වැඩි තනයක් බුදුහාමුදුර දීලා තියෙනවා. අමාමෑණි බුදු පියාණන් වහන්සේ නිසා පුළුවන් තරම් ගිහිල්ලා කැඳී ගිහිල්ලා ඵලයන් කියලා තමයි කියන්නේ. නාසමාපෝ. ඔතෙන්ද ගිහිල්ලා නැතියා. එක එක එක එක එහෙම නැති වෙනවනම් මේ සතා සර්පයටත් පහසුයි මං හිතනවා එළියේ ඉන්නේ. අපි හිටියොත් ඒකටත් කුත්තු කරනවා, අරෙන් ගහනවා, මෙහෙන් ගහනවා, පරිසරයත් කෙලෙනවා. ඒක පුළු පුළුවන් එක්කන කරුණා කරලා ඔන්න කියන තැනට ගිහිලා විවේක වෙන්න. ගරු ස්වාමීන් වහන්ස ඊයේ ධර්මදේශනාවේ නොසේවනය කළ යුතු මනෝ සමාචාර ලෙස දැක්වූයේ අභිඤ්ඤා ව්‍යාපාද හා විහිංසාවයි. විහිංසාව අභිඤ්ඤාවේ හා ව්‍යාපාදේම කොටසක් නොවේද? විහිංසාව විශේෂයෙන් මතු කිරීමට විශේෂ හේතුවක් ඇද්ද? සිතේ දැඩි ලෝභය හෝ ව්‍යාපාදය හඳුනාගත හැක. එහෙත් විහිංසාවක් වෙනම හඳුනාගත නොහැක. අවිද්‍යාව නොසේවන නොසේවනය කළ යුතු ධර්මයක් ලෙස නොදක්වන්නේ එය කිසි විටකදී හඳුනාගත නොහැකි ධර්මයක් හේතුවෙන්ද. තෙරුවන් සරණයි. මේ දින අභිජ්ජා ව්‍යාපාද විහිංසා ව්‍යාපාද විහිංසා කියන්නේ කරුණාවේ සහ මෛත්‍රියේ සහ කරුණාවේ අනිපැති දෙක. ඒ නිසා කරුණාව මෛත්‍රිය දෙක වෙන් කළ අඳුර ගන්න පුළුවන් නම් ව්‍යාපාදයක් විහිංසාවක් දෙක ඒක අනිත් පැත්ත කියන එකෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. නමුත් සම්මත වශයෙන් තියෙන්නේ අභිජ්ජා කියන තමයි කාමච්ඡන්දේ මේ කාම රාග කියලාත් වැටෙනවා ඒකේ. දැඩි ලෝභය හෝ ලෝභය ඊට පස්සේ ද්වේෂය ඊට පස්සේ හිංසාව. ඉතින් මේක තමයි අපේ තේරවාදයේ පිළිගත්තේවා. ඉතින් ඒකෙදී මේ ව්‍යාපාදේ සහ හිංසාව දෙක ව්‍යාපාද කියන්නේ කරුණාව නැතිකම මෛත්‍රී නැතිකම හිංසාව කියන්නේ කරුණාව නැතිකම කියලා හිතාගත්තොත් චිත්‍රයක් හදාගන්න පුළුවන් කියලා මම හිතනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මූල කර්මස්ථානය සක්මන් භාවනාව. ඔබ වහන්සේ මීට හෙතදී මගේ ප්‍රශ්නයකට දෙන ලද උපදෙස් පරිදි සක්මන් භාවනාව ප්‍රගුණ කරගෙන යමි. මුලදී මා ඊතා සෙමින් සක්මන් භාවනාව කෙලිමි. එහිදී පාදයේ ගමන් කිරීම මුල මැද අග වශයෙන් පාදයේ එසවීම ගමන් කිරීම සහ තැබීම මෙනෙහි කෙලිමි. මා ඊතා සෙමින් සක්මන් භාවනාව කරන හේයින් මේ තුන් ආකාරය සිතින් මෙනෙහි කළ හැකි විය. දැන් මා මද වේගයකින් සක්මන් භාවනාවේ යෙදේ. මෙහිදී මාහට ඉහත තුන් ආකාරයේ මෙනෙහි කළ නොහැක. මක් නිසාදයක් මගේ වේගය වැඩි බැවින් සිතින් පාදයේ එසවීම, පාදයේ ගමන් කිරීම, පාදයේ තැබීම වශයෙන් සිටීමට වැඩි වේලාවක් නොමැත. මා අසා ඇති පරිදි භාවනාවෙන් ඉදිරියට යාමට භාවනාවෙන් ඉදිරියට යාමට ඊතා සියුම් තැන් අත්විඳිය යුතුය. ඒ ආකාරයට සිටීමේදී සක්මන් භාවනාව සෙමින් කළහොත් ඊතා සියුම් තැන් পায় ඔසවා තබන තෙක් සිදුවන සියුම් දේ වරහන් ඇතුලේ අත්විඳිය හැක. එසේම වේගයෙන් සක්මන් කළහොත් වම් පාය සහ දකුණු පාය ලෙස පමණක් සිටීමට කාලය ඇත. ඊතා සියුම් තැන් බැලීමට වේලාවක් නොමැත. සක්මන් භාවනාව තව දුරටත් ප්‍රගුණ කිරීමට කිනම් ක්‍රමයක් වඩා උචිතයයිද වටහා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් බව මේ අත්භවයේදීම ලැබේවා. සක්මනේ කරන්නේ පරියන්කේ හිටියත් ආස්වාසිය මුලමෙදාග ප්‍රස්වාසිය මුලමෙදාග පිම්බීමේ මුලමෙදාග හැකීමේ මුලමෙදාග කියලා යම් ප්‍රමාණයකට විස්තර දැක්කට පස්සේ හිත ඒ විතක්ක ਵਿਚාර අහලනවා විස්තර හිවිල්ල නතර කරනවා සක්මනේ නතර කරනවා ඉතින් නතර කරන වෙලාවේදී කය වේගය වෙනස් වෙයි හුස්ම වේගෙත් වෙනස් වෙයි ඉතින් අන්නේ වෙලාව කොහොමද කියලා දැනගෙන මේ වෙලාවේදී වෙන දෙයකට ඉඩ දෙන්නේ නැතුව ආයෙත් විස්තර හොයන්න ගියොත් අර තැම්බෙන බතට ඇල් වතුර ඇක්කිරෝ වගේ තමයි. බත කුඳන් ගෑනවා. බත දැන් හැතපෙන්නන එකයි තියෙන්නේ. ඉතින් ඒක තමයි මුල් දවස් තුනේම කිව්වේ. විශේෂයෙන්ම දෙවෙනි දවසේ ඉඳලා මේ විතක්කේ පාවිච්චි කරන්න විස්තර වශයෙන් හොයන්න. නැත්නම් ඒක යම් මට්ටමකට ආවට පස්සේ ඒක හැලෙනවා. ඒක ඒක අදාළතාවය නැති වෙන නැති වෙනකොට පොඩ්ඩක් නිකන් ඉන්න ඕනේ. එතකොට හුස්ම ගන්න වේගෙත් වෙනස් වෙයි. තක්මන් වේගෙත් වෙනස් වෙයි. නමුත් Taman දැනගෙන ඉන්න ඕනේ මම දැන් ඉඳගෙන ඉන්නේ. ඇවිදිමින් නෙවෙයි. සක්මන් කරනකොට දැනගන්න මම දැන් ඇවිදිමින් ඉන්නේ. ඉඳගෙන නෙවෙයි. ඒතකොට තේරෙයි වැඩි අනායාස වෙන්න පටන් ගන්නවා. මෙහෙවීමකින් තොරව වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔතනදී තමයි අපිට ඒ විතක්ක ਵਿਚාර හැලෙන්ඩරලා ඒකට ඒකේ ස්වභාවික වේගය ගන්න හදන හැම වෙලාවකම මම ඇරිංගනවා. හැම වෙලාවකම මාන්න එළියට එනවා. හැම වෙලාවෙම තණ්හාවක් එළියට එනවා. ඒක හොඳ සිද්ධාස්ථානයක්, මධ්‍යස්ථානයක්. මේ මමයා මේ ගොඩ පෙරක දෝරුකම් කරගෙන කරුණාපෛත්‍ය කරනා වාගේ ඇවිල්ලා මේ ගමන බාධා කරලා ඇඟිලි ගන්න ඇති. මුතික හරි අමාරුයි ඒක මේ කොතනදීද විතක්ක ਵਿਚාර සෞඛ්‍ය සම්පන්නව හැලෙන්නේ කියලා. ඒක තේරුම් ගත්තේ නැත්නම් ප්‍රශ්න දිගටම එනවා. ඔකට මම දන්නේ කොහොම කරලා අපි මූල ධර්මානුකූල උත්තර දෙනවද කියලා. මේ දෙයට letting go වෙන්න අරින්න ඕනේ. ඒක උඟ දෙනකොට කරන්න බෑ. මේ සිංහල බෞද්ධයර තමයි ප්‍රශ්න තියෙන්නේ. එයාට උපකරණي අවශ්‍යයි ක්‍රමවේදී අවශ්‍ය ප්‍රතිඵල වලට වැඩි. ඉතින් අර ක්‍රමවේදී අල්ලගෙන මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්න මුලමෙද කඩ කඩ ඉනවා. නැත්නම් ඔතන යවන තබන කර කර ඉන්නවා. භාවනා නොමිලේ නොමිලේ නෙවෙයි අනායාසයෙන් වෙන්න හදද්දි ආයාසයෙන් අරගෙන ආයෙ මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒක හරි අමාරුයි හේතු ගන්නලා දෙන්න. හේතු ගන්නලා දෙන්න හේතු බැරි වෙන්න හේතුව ප්‍රායෝගික නැහැ. මේ උපකරණ වලට ආස කරාට අවසාන ඵලෙ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වඩුවම ආයුධත් එක්ක පොරබදනවා. මොහොඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා. ඉතින් ගිහිල්ලා කියලා දෙන්න කාටවත් බෑ. ඒ නිසා කියා මතක තියාගන්න යම් වෙලාවක භවන අනායාසයෙන් වෙන්න හදනවා නම් ආර්ය පරිශ්‍රණේ නාමයෙන් එකට වෙන්න අරින්න. ඒකට විස්තර පෙන්නේ නමුත් විතර ඇති දැන්. ඊළ ආයෙ විතර පේන වෙලාවකට එනවා ආයෙ නැති වෙලාවක එනවා ආයෙ විස්තර පේනවා ආයෙ ආනේක හතරරයක් වෙන්න ඊට පස්සේ තේරෙයි භාවනා ටික දුරයි එලවන්න ඕනේ ඊට පස්සේ යා දුවන්න ගන්නවා ඊට පස්සේ තියෙන පැත්තකට වෙලා තියා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ ඩිරෙක්ෂන් එක තියාගෙන ඉන්නවා ඇඟිලි ගැසීම අඩු කරන එකයි තියෙන්නේ ඒ නිසා ඒකට ඉඩහැරීම යන්න දීම එහෙම නැත්නම් අනායාස වෙන්න ඉඩහැරීම කියන කලාව ඉගෙන ගන්න වෙනවා ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උතුම් මඟ පෙන්වීමේ යටතේ භාවනා අරමුණු ගෙවි ගොස් හමුවන ශූන්‍යතාවය අත්දැකීමින් පසු වෙමි. අදට මේ තෙවන දිනයයි. ශාරීරික අපහසුතාවයක් නිසා කීප විටක් ඉරියව් මාරු කරද වරහන් ඇතුලේ සමහර අවස්ථාවලදී හිඳි ගැනීමේ ඉරියව්ව එම අත්දැකීමට කිසිම හානියක් සිදු නොවුනි. මා ඉරියව්ව මාරු කරේ ඊටාම සීරුවෙන් අකණ්ඩ සතියක් පවත්වා ගනිමින්ය. වරක් පරයන්කේ නොව දනහිස්සේ දනහිස් පපුව දෙසට නමා වාඩි වී සිටීමේදී පවා මේ අත්දැකීම පවත්වාගෙන යාමට හැකිවිය. මෙය සාමාන්‍යයෙන් කළ යුතු දෙයක්ද ශූන්‍යතාවයට පත්වීමෙන් පසු සතියෙන් නැගිට ගමන් කළ හැකිද ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මේ ඇතුලේ කරන්න එපා එළියට ගිහිල්ලා ඕන එකක් කරගන්න. ඕක ධානික කට්ටිය ගෑන්ගේ හැප්පෙන්න ගත්තොත් එමේ මේ අවුල් වෙනවා. ඕතෙන් ගියාට පස්සේ භාවනාව මොන්න જાති කියලා සතිය කඩන්න බෑ. ඉතින් අපි අපි හිතනවා කැස්සොත් සතිය ගැඩේ වැස්සොත් සතිය ගැඩේ අරේ ගියොත් කරලා බලන්න. ඔය සතිය කියන එක ඕගොල්ලෝ හිතන තරම් මේ ඉරි කිරිබිමලි නැට්ට කිරිබිමල් නැට්ටක් නෙවෙයි. ඕක බොහොම ශක්තිමත් එකක්. අපේ තියෙන බය විතරයි තියෙන්නේ. කැඩෙන්නෙම නැහැ. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න සතිය කැඩලයි කියලා. ඔප්පු කරන්න සතිය තියෙන්නේ බයි. නැත්නම් මොකෙන්ද කියන්නේ? උපරාදයි, නඩු උපරාදයි. අපි ඒ තරම්ම අපි අපි ගැන අවිශ්වාස කරනවා. නැත්නම් සතිය අවිශ්වාස කරනවා. එහෙම නැත්නම් සතිය ස්ථාපිත භාවයක් හිතන්නේ. අපි හිතන මේක හැමදාම නිකන් කාර් එක ගාව පේන්ටයක් වගේ තියෙයි. මුඛේ කරුවේ හැප්පුණොත් හීරෙයි කියලා. නෑ. මොකක්වත් වෙන්නේ නෑ. බය වෙන්න එපා. කරන්න තියෙන ඔක්කොම සෙල්ලම් ඩික් කරන්න. කිසි දෙයකට බය වෙන දැන මුලදී නම් කියනවා පටන් ගන්න වෙලාවෙදී ඒකට අවශ්‍ය තත්ත්ව දීලා ඒක හුරු කරගන්න ටිකක්. ඒ කියන්නේ දැන් කෙල්ලෙක් යාළු කරගන්නවට කරන දේවල්. ඒ වෙලාවේ චොක්‍ර දුන්නාට ලේන්සු දුන්නාට ප්‍රශ්නයක් නැහැ. පාස්සේ මල හොන්තු මේ කයින් කරන්න බෑ. මොන જાතිකේවත් ආයෙ දික්කසනට ගියත් මෙන්න ඇඟට හිටෙන්නේ. එච්චරම තමයි. ඒවා කියන්න හොඳ නැහැ වයසක කට්ටිය ඉන්නකොට. හිනාවෙන්න ඔටුර පෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙම වැඩසටහනට මා ආරණ්‍යගත වූ පසුව මට ගෙදර උදවිය මතක් වූයේ නැති තරම්ය. දින දෙකකට පසුව හදිසියේ මතක් වූයේ මාහට මෙම අවස්ථාව සලසා දීම පිණිස පින්වත් නොදුන් වගේය. එහෙයින් බලෙන් මතක් කොට චාරිත්‍රයක් වශයෙන් පින් දුනිමි. ආරණ්‍යගතව පස් දිනක් ගත වූ ගත වූ අද මට ඔවුන්ව නිතර මතක් වේ. සැපදුක් සෙවීමට සිටේ. මේ ඔබ වහන්සේ සඳහන් කළ පරිදි ක්ලේශකාමවල ප්‍රහාරයට ලක් වෙමින් ඇති බව දැනේ. මෙය දරාගෙන ඉදිරියට යා යුතු බැව් වැටහි. මා පරයන්කේ ගත කරන විට බොහෝ විට එකකට එකක් සම්බන්ධ නැති රූපරාමු ඇති වී නැති වී යයි. මා ඒ දෙස ඔහේ බලා සිටී. කිසිවක් සිතන බවක් නැත. එය නීරස වන විට සිතවිලි ජාලයක ගමන් කරයි. මදකින් එහි ඒ මදකින් ඒ වැටහි යලිත් කර්මස්ථානය කරා එළඹි විට නැවත රූප වාහිනිය මත යොමු වේ. ඉඳගත් සැනින් මෙම தത്വයට යා හැකිය. හුස්මක් ගැන බොහෝ විට දැනීමක් නැත. සක්මනේදී මාසිත පිට යන්නේ කෙලසදයි විමසිලිමත් වීමි. පහත නිරීක්ෂණයන් අද්දුටුවෙමි. මාස් පළවෙනි එක මා සක්මනේදී විශේෂ අත්දැකීමක් දකි. එනම් පාද වෙත සැලකිය යුතු කාලයක් අවධානය කිසිවක් නොසිතා පාද ගැනද දැනීමක් නැතිව පද වේලාවක් ඇවිදීම වැනිය. දෙවෙනි එක මෙම නිරීක්ෂණය වාර්තා කළ යුතුයයි සිතේ. තුන එය වාර්තා කළ යුතු ආකාරය වර්ණගයි. හතර කීප වරක් එම වාර්තාව මනසේ සකස් කරයි. නිවැරදි කරයි. එය දහවරක් වුව විය හැකිය. පහ හදිසියේ සතිය පැමිණ මා අරමුණ වෙත ගෙන යයි. හය නැවත මෙයම විය හැක. සමහර විට මෙය වෙහෙසකාරීය. භාවනාවේ දියුණුවක් උදෙසා උපදේශක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔය කියන රචන පිටිපස්සේ තියෙන විදිහට ඉඳගෙන ඉන්නකොට මොන ජවනිකා පෙන්නුවත් මොන දේ වුණත් ඉඳගෙන මම ඉන්නේ ඇවිදින්මින් නෙවෙයි කියලා දන්නවනම් සතිය තියෙනවා. සක්මන් කරනකොටත් මේ ලියන්නේ කොහොමද වාර්තා කරන්න කියමුද කොච්චර જાති වුණත් මම ඇවිදින්මින් ඉන්න බව ඉඳගෙන නෙවෙයි බව දන්නවනම් ඕකෙන් සතුටු වෙන්න. අන්න වගේ පුංචි උපමානයක් තියාගන්න වැඩි විතර හොයන්න ගියොත් පටලැවෙනවා. કોઈ මොන හිත කතන්දර කතා කරන්න ගියා මම ඇවිදින්මින් ඉන්න බව දන්නවද කියලා විතරක් බලන්න. ඒ ඒ හොඳට ඕම ඇති 100ක් ලකුණු දෙයි. ඉඳගෙන ඉන්න කොටත් මොන ජවනිකා පෙන්නුනත් ඇහුණත් මොනවා වුණත් ආශාස ප්‍රසවාස කරත් ඉඳගෙන ඉන්න බව දන්න තාක් කියලා ඒකට සතුට වෙන්න පුළුවන් වුණොත් ඉදිරි ගමනේ යතයි. මුල් කොටසේ තියෙන එකට ඒ ගෙවල් වල මිනිස්සු මතක් වෙන එකට ඒ බුරේ පන්සිහාසික දවසක් කියනවා. බොහොම විශ්වසයිතෝ කිව්වා. මේ ගීකේ පැට හාමුදුර කෙනෙක් රිට්‍රීට් එකට ආවිලා. පළවෙනි දවසේම කිව්වලු මම ගොඩක් කල් ඉඳලා ආවේ ශාන්සි කිසි මට එන්න බැරි කරන්න දෙයක් නැහැ. හැබැයි පන්සලේ පූසෙක් ඉන්නවා කිව්වලු. එච්චරලු. දෙවෙනි දවසේ කිව්වලු සාන්ත මට දැන් පොතෙන් ඉතර මතක් වෙනවා කියන්නේ. තුන්වෙනි දවසේකට භාවනා කරන්න බෑ. ඒකමයි මතක් වෙන්නේ හතෙන් දවසේ කියලා. නැරෙන්න ඕනේ මම බනිනවා තමයි කවුද දන්නේ මේ අයෝ නැද කියලා. මොකක් හරි එකක් අපිට escapeism එකක් තියෙනවා. බනින්න එකක් තියෙනවා. ඉතින් අර අපරාධර ගෙදර ඉන්න මිනිස්සු බනුම් ගන්නවා. ඒක නිසා මේ මේවට මේක මාරය කියලා අඳුර ගන්න. කෙලස් කියලා අඳුර ගන්න අපි දෙකොල්ල කතා කරගනිමු. givisha ගනිමු. එයාට ඉඩ දෙන්නේ නැතුව නැත්තම් ආපු වෙලාවක ඒක හෙලි කරනවා. අපිට දත එකක්කම තියෙනවා බඩ එකක්කම තියෙනවා ඉස එකක්කම තියෙනවා කැන්සර් එකක් තියෙනවා ඔන්න භාවනා කරන්න බෑ කියයි. දැන් මොකද තියෙන්නේ? මොකක්වත් නැතිකම. ඒකෝට අර වගේම කැන්සරයක් ඉතින් හදා ගන්නවා. ඒක නිසා කිසිම වෙලාවක ස්වභාවයෙන් භාවනාවට නඹුරක් එන්නේ නැහැ. එන්නේ අනිත් පැත්තටම. මේ එන එක පොඩ්ඩක් අල්ලගෙන මෙව්වත් කී කිය ඉන්න දේවල්ද මේ අපිට ලෙඩක් කරදර නැහැ බුද්ධෝත්පාද කාලයක් තියෙනවා මනුස්සාත්ව භාවයේ තියෙනවා ක්ෂණ සම්පත්තිය තියෙනවා කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනවා ධර්මයේ තියෙනවා පැවිද්ද තියෙනවා මිදින් අපිට කණ්ඩ දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් තව මොනකෙන් gediයට තවත් රණ්ඩු කරන්න කියලා හිතට කියන තාම අගලද්ද මොනද කතා කරන්නේ ඒක නිසා හිතට ඕනේ නැහැ මොනම හේතුවක්වත් එයාට හේතු හදන්න පුළුවන් ඕන එකක්. එව්වටද අපි මේ වෙලා දෙන්න හදන්නේ. ඒව මේ මේ වගේ වට්ටමකටවත් දන්නේ නැතුව gedara dure හිටියනම් කොහෙද හිත අපිව ගෙනියන්නේ? අපේ කට්ටිය අපි කොහෙද ගෙනියන්නේ? ඉතින් ඒක නිසා සංවේගය පිටව ගන්න ඔක්කොම හම්බුණත් අපිට ඒ මොකද්ද ඌණ භාවයක්, අතෘප්තිකර භාවයක් තියෙනවා. ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මේ භාවනා අත්දැකීමක් නොවේ වචනවල අර්ථය පැහැදිලි කර ගැනීමකි පරයන්කේදී සහ සක්මනේදී අත්විඳින අත්දැකීම් සමගම ඒහා සමාන්තරව හිතෙන් නොකඩවා ගලා එන වචන වරහන් ඇතුලේ ඉන චැටින් සිතුවිලිද නැත්නම් විතක්ක කියන්නේ ඒ වාටද එය නැති කර ගැනීමට කුමක් කළ යුතුද සමා වේලා අනුකම්පාවෙන් මෙහි වෙනස පහදා දෙනමින් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා ඒක තේරුම් කරගන්න පුළුවන්. ඒ ඔක්කොම තේදී ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියන්නේ. ඒ ඔක්කොම තේදී ඇවිදින බව දැනගන්න පුළුවන්ද කියන්නේ. ඒක පුළුවන් නම් ඕවා පස්සේ විසඳන්න පුළුවන්. ඕවා විසඳලා නම් අරින්න කවදාවත් යන්න බෑ. ඒක තමයි මේ අපිට දාන බෝලේ. අපි දැනගන්න ඕනේ එයා දාන බෝල කන්න යන්න එපා. ඒ ඒ ඇතුලේ ඉන චැටරක දීදී ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඒ ඉන චැටරක දීදී ඇවිදිනවත් පුළුවන් දැනගන්න පුළුවන්. කොහොමද දන්නේ? ආ මේක ලියන්නේ. එතකොට මගාරවලා යන්න පුළුවන්. අන්තිමට පස්සේ ඔයාලට උත්තර දෙන්න පුළුවන්. ඔවට ඔවත් එක්ක හිත ගන්න එපා ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් ගන්න යන්න එපා ඉරියව්වත් එක්ක ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක ගන්න ප්‍රශ්නේ වරයි හරි හොඳයි ප්‍රශ්නයක් අහන්න දාන්නද නෑ ඕනේ මොකටද මේ ආ කියන්නේ ඉරිද්දස්ස දාගන්න එපා ඕනේ අහන්න එපා ඕනේ නැත්නම් අහන්න නැත්නම් හොඳයි අර ඊයේ බණට දේශනා කරපු අභිවදනය අභිනන්දනය කියන වචන දෙක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අභිවදති අභිනන්දති අජ්ජෝසාය චිත්තති. ඒ යමකට ප්‍රේම කරනකොට ඒකට රිංග ගන්නවා, ඒ ගැන කතා කරනවා, ඒක අභිරමණය කරනවා. එච්චරයි. ඒක තමයි අපි කර ප්‍රධානම අකුසලේ. ඕන දෙයක් බලලා ඒක ගැන කතා කරුවානම් ඒක අභිනන්දනය කරුවානම් ඒකට රිංග ගත්තනම් ඒ අය වෙන මොකෝ මාරෙක් ඕනේ නැහැ. බුදුජානක කියනවා නායකන් නායකන් ධම්මෝ සබ්බේ ධම්මා නාලං අබිනිවේතය. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ රිංග ගන්න තරම් කියලා බුදුජානක කියනවා. අපි ඒතිෙදි තරක නැතුව මේකට රිංගනවා. ඒකල ඒකන කතා කරනවා. ඒක නේ අභිනන්දනය කරනවා. ඊට පස්සේ ඉතින් ආයේ කොහෙන්ද පව් වෙන්නේ කියලා හිතන්න එපා. කොහෙන්ද මාරය වෙන්නේ කියලා හිතන්න එපා. කොහෙන්ද කර්ම රස වෙන්නේ කියන්න එපා. ඒ ඇති. තේරුණා වාගේ හරියට. කියනවා වගේ නේ. අභිනන්දනය කියලා කියන්නේ හැමදෙරනේ එතකොට අපි ඒක ගැන ඒකේ තියෙන ඒක ගැන සතුටු වෙනවා වගේද? ඔය නන්දන වින්දන කියලා වැඩසටහන තමයි. නන්දන වින්දන නම් දන්නවා. ඒක තමයි. ඒක තමයි. නන්දන වින්දන තමයි. කරන්නේ මේකනේ අපි. යක් හදාගන්නේ ඕකටමනේ. දානිත ඒක අභිනන්දනය කරන අභිවදේ ඒක අභි ඒකට රිංග ගන්නවනේ. ඒකට රිංග ගන්නවා. ඒකල ඒක අභිවදනය කරන අභිනන්දනය කරගෙන ඉතින් ඒක පුරාජිරුකී කිය ඉන්නවා. ඉතින් ගොඩ එමනක් නැහැ. දවසක් සාක්‍ර දෙවියන්ට ආපු වෙලාවේ බුදුරජාණන්සේ යන ගමන් ඌට කියලා යන දක්ක දෙවෙන්දට කියනවලු සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා. මේ ලෝකේ කිසිම දෙයක් එimhe වැදගෙන රිංග ගන්න දෙයක් නැහැ කියලා කියන හොඳයි හොඳයි කියලා රක්ත දේවිල්ටත් යනවා. ටික දවසක් ගියාට පස්සේ පොංකල්ලාන ස්වාමීන් වහන්සේ දිවි ලෝකයට යනවා. දකින්නකොටම සක්‍රීයන දැකලා නිරුපාණන් වහන්සේ වඩින්න මැනවි වඩින්න මැනවි කියලා මේ පිළිගන්නවා. මොක්කල්ලාන ස්වාමීන් වහන්සේ. ඔයගල කියනවා දාපු එක හොඳයි. අපි මේ නන්දන වයනේ විශාල ලස්සන මාලිගාවක් ඇදුවා මෙයා මේ විශ්වකර්මයා අදේ ගෙවදින දවසේ කියලා. කැමැතිද ප්‍රභූවරයෙක් විදිහට ගිහිල්ලා ගෙටක වැදීම මං ගන්නේ මොගලන් සාංශෙත් යනවා. ගිහිල්ල ඉවරලා දැන් ඒක ඇතුලේ පිරීලා දිව්‍යාංගන හරියට World Trade Center එක වගේ. ඉතින් මේ දක්ෂදේ වෙන පෙන්නනවා බලන්න මෙච්චර තට්ටු ගානක් තියෙනවා මේකයි මේක කියනකොට මොගලන් ස්වාමීන් වහන්සේ ඒ වටේට වැවක් පවලා මේක නිකන් පාවෙන පොරොප්ප කැලක් වගේ වෙන්න හදනවා. හදලා වම්මාපට ඇඟිල්ලෙන් පොඩක් අනිනවා. ඇන්නට පස්සේ මේක සහලවන්න පටන් අර ගන්නවා මුළු මේ මාලිගාවම. ඒතකොට උඩ ඉන්න දේවගනාව ඇදගෙන වැටෙනවා. ඉතින් World Trade Center එකම තමයි. ඉතින් සක්‍ර දේවේන්ද්‍යා හුස්ම ගන්න බැරි ගන්න කිව්වා බුදුහාමුදුරේ එන දවසේ මොකද්ද ඔබට කිව්වේ කියලා අහනවා අන්තිමට. කිව්වේ කිසි දෙයකට ගෙවදින්න එපා. බදා ගන්න එපා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ගියක් හදලා මේ කවුද මේ තිස කර්මයා ඒක පෙන්නන්න මාවත් අඳ ගහන එනවා මේ ලස්සන ගේ කාටද ආඩම්බර කියලා අභිවදනය අභිනන්දනය අජෝසාය තිත්ති රින්ගන්න හදනවා කියලා පෙන්නකොට පොඩ්ඩක් ඇඟිල්ලෙන් යනකොට පස්සේ වෙන දේ පේනවනේ අභිවන්දනේ වැඩි වෙච්ච තරමට ගේ හෙල්ලෙනකොට බය වෙනවා අපි පාරෙන් තින කොලයකට මේ ඇඟිල්ලෙන් යනකොට අපි ඔගලේ හෙල්ලුණාට මොකුත් වෙන්නේ නැහැ දඟලන්නෙත් නැහැ මේකේ හදාගත්ත වටින එකක් නම් ඒ තරමට ඒ අභිනන්දනය කරපු තරමට අභිවදනය කරපු තරමට අජෝසාය චිත්ත තරමට ඒකට අභියෝගයක් වෙච්ච ගමන් heart attack එනවා ඒක නිසා එතන තමයි වැඩි පටන් ගන්න ඉවර වෙන්නේ දෙකම එතන තමයි තියෙන්නේ එතකොට ස්වාමීන් වහන්සේ අර අපි කුරුළු සද්දයක් ඇහිලා ඒකට කැමැත්තක් පහළ වුණාම එහෙම අභිවදනයක් වෙන වෙන්නේ නැද්ද අපි තුලින්? අභිවදනයක් වෙනවා ඒ ගැන කතා කරන්න කියොත්. අභිනන්දනයක් වෙනවා. හැබැයි දන්නවා දැන්. ඒකට ඒ කුරුළු සද්ද පෙන්නේ මාර මාරේක් වාගේ. එහෙමනම් ගොඩ. ඒක දැන ගැනීම. කුරුණත් ඉල්ලන ඉන්න කොට පොඩ්ඩක් ඉන්න ගන්න අන්න කුරුල්ලෙක් කියලා තව කෙනෙකුටත් අභිවදනය කරන්න ගියොත් දෙන්නත් එක්කම කන්දෙන් පල්ලට කොණ්ඩුම් පෝ. අපායට යන්නේ ඔළුව පල්ලෙහා තියාගෙන. එනිසා ප්‍රසිද්ධ නායක නාටකීය නාටකංකාරයෝ කොහෙද යන්නේ කියලා බුදුන්සේ කියලා නෑ කිව්වේ පේන්න ඇරලා තියෙනවා. වෙන මේකයි වැඩේ. තව කවුරු හරි වශයේ පැවැත්වුවොත් මොන හරි දෙයකට අභිනන්දනය කරගත්තොත් ඔය කියාගන්නයි කියලා. හොඳයි අපිට තියෙනවා වැඩිපුරත් විනාඩි 20ක් ඉතුරු වෙලා වෙන කාට හරි තියෙනවද අපි දැචිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න සභාවට අපි යොදාගත්ත කාලෙන් තියෙනවා විනාඩි 20ක් විතර ඉතුරු වෙලා අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේ මම මේ සක්ම භාවනාව පිළිබඳව යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න කියලා කල්පනා කරා. සක්මන් භාවනා ස්වාමීන් වහන්සේ මේ බොහොම කෙටි වේලාවකින් සක්මන් කරාට පස්සේ ඒක ඉබේම සිද්ධ වෙන තැනකට දැන් ස්වාමීන් වහන්සේ කාලෙක ඉඳලා පත් වෙලා තියෙනවා. ඒක මේ හරියට අර කිසිම කෙනෙකුට ස්වාමීන් වහන්සේ කියනවා නිතරම මේ වෙන දේ දිහා බලාගෙන ඉන්න කියලා. ඒ කියන්නේ අපි ඇඟිලි ගහන්න නැතුව ඒ වගේ ස්වාමීන් වහන්සේ මට ඒක දිහට බලන් ඉන්න පුළුවන්. එතකොට ඒකේ හරි චමත්කාර ගතියක් තියෙනවා මේ විවිධ වේගයන්ට අනුව මේක ඉබේම මේ ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒක හරියට ස්වාමීන් වහන්සේ ඔටෝමැටික් වාහනයක්, තනිතලාව, කන්ද, ඒ වගේ තැන්වලදී විවිධ වේග ගන්නවා වගේ මේ ශරීරේ නිකාම ඇවිදිනවා. ඉතින් ඒකේ හොඳ දෙයක් තියෙන ස්වාමීන් වහන්සේ මේක කොච්චර දුර ඇවිද්දත් පොඩ්ඩක් වෙහෙසක් දැනෙන්නේ නැහැ ඒකේ. අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මට <coughs> මතකයි අවුරුදු ගානකට ඉස්සෙල්ලා මගේ මේ කකුල කාබාදයක් තිබුණා අඩිය තිනකොට පොඩ්ඩක් නිකන් පැත්තකට වගේ අඩිය තින්න එකේ වේදනාවකුත් තිබුණා. නමුත් මේ සක්මන් භාවනාව හුරුුණාට පස්සේ දැන් මට ඒක හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ ඒ අර ඇදේට කකුල තිබ්බ එක දැන් හොඳට කෙලින් තියෙනවා. හැබැයි මගේ කිසිම ප්‍රයත්නයක් මම ඒකට කරේ නැහැ. මං හිතන්නේ ඒක භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් කියලා. ස්වාමීන් වහන්සේ එතකොට මේ සක්මන් භාවනාව මම හිතන්නේ තවත් මට මොන හරි දැනගත යුතු දේවල් තියෙනවද මේ සක්මන් භාවනාව සම්බන්ධව කොයි වෙලාවක හරි සක්මන අනායාසින් සිද්ධ වෙන වෙලාවක් එනවනම් ඒකට අපේ ලොකු ශාංශි පාවිච්චි කරපු වචන විස්රාම වෙනවායි කියලා. ප්‍රයත්න කෙරෙILLක් නැහැ. ඇවිදිනවා. හැබැයි වයින් කර බොනික් එක් වගේ ඇවිදිනවා. ඒක හරියටම ආනාපාන සතිය කරලා ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම ගෙවිලා කිසිම අරමුණක් නැතුව අපි හිත යන දිහා බලන ඉන්නේ. ආන්නේ වගේ මනස් තත්ත්වයකටපත් වෙනවා. ඊට පස්සේ ගමන තනිකරම සින්ක්‍රොනයිස් වෙන්නේ අනිකුත් විචල්්‍ය සාධක මත. මේක ඔහේ ඇවිදින්න පටන් අර ගන්නවා. ඒ වෙලාවේදී මුළු ශරීරයේම අභ්‍යංගනයක් සිද්ධ වෙනවා. හැම හැම උපකරණයක්ම සම්භාහනය කරනවා. ඒකෙදි කරන්න යන්න එපා. කෙරුවොත් සෝසේවාව කැඩෙනවා. යන්න ඇරියොත් මේක සෝසේවාවක් තමයි. හරියට ඒ වෙලාවේ විතරයි අපි ඒ වෙලාවට විතරයි අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම මේක නුහුරට නෙතිලා තියෙන්නේ. මේ සමබර භාවයක් ඇත්තෙම නැහැ නේ අපේ වැඩවල. අපි අත් වැඩ කරන්න ගියාම දකුණෙන් වැඩ කරනවා වම් වැඩ කරන්නේ නැහැ. ඒතකොට හිතන්නේ මේ මස් පිටුවට මොකද වෙන්නේ කියලා. ඇවිදින කොටත් කවුරුත් දැනගත්තත් නැත්නම් එක කකුලකින් අපි යන්නේ. අනික කකුල නිකන් ඇදෙන සොත්ති කකුලක්. ඇවිදිනකොට විතරක් පේන්න පටන් ගන්නවා ඒක අපි දක්ෂිණාන්තිකයි ඒක වාමාන්තිකයි. මේක තේරුම් ගත්ත දවසේ තේරෙනවා ඉතින් මෙහෙම අවුරුදු 80ක් ඇවිදිනකොට කොච්චරක් මේකේ බැලන්ස් එක අප්සෙට් ඇයිද කියලා. දැන් සක්මන් කරනකොට ඒක අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත ඇරලා ඒ වැරදිච්ච දේවල් හදාගෙන <clears throat> ඒකට තන්නේ කරම සබා ධර්මයට ඉඩ දෙන්න ඕනේ. සබා ධර්මයට අපි ඉඩ දෙන්නේ අවුරුදු 6ක් යනකම් විතරයි. ඊට පස්සේ අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්කා හරිම තාලෙටයි ඉතින් තාලේ තියෙනවා හන්දරට ඇඟ එකොනේ ඇනොරෙක්සිය ඇවිල්ලා එහෙම නැත්නම් මොලි බොලිමි ඇවිල්ලා මොනවා හරි කචලයක් අක්කලත් එහෙම තමයි අයියලත් එහෙම තමයි. කොයි වෙලාවක හරි ඇඟට යන්න දෙන්න කොච්චර සාන්තියක්ද කියලා බලන්න. ඒක නිකන් අතියට හොඳ පෝෂ්‍යජනක ආහාරයක් දෙන්නා වගේ තෙල් ගාලා ඇඟ අභ්‍යංගනය කරනවා වගේ ඒ සක්මන් කරන්න දෙන්න තියෙනවා නම් කිසි කෙනෙක් නැති තැනක නිසින්ින්දේ ඇවිදින්න විශාල සාන්තියක් අයට දෙන. දැන් ඉතින් මේ නගරාසන ජීවිතේ නිසා අපිට මොකක්වත් නැහැ. අපිට එහෙම නිසින්ින්ද ඇවිද ගන්න තැනක් නැහැ. එහෙම නැත්නම් ඉඩ පහඩුවක් නැහැ, වෙලාවක් නැහැ. ගියත් අපි ඒක විවිධ ක්‍රම කරන්න හදනවා. මොන ක්‍රමේ දැම්මත් ශරීරයට කරන කරදරයක් ඒක. ඒ ශරීරයට නිසින්ින්ද යන්න දෙන්න කියනවා. අපි නිින්දෙදී දඟලන්නේ. බබෙක් නිදාගෙන ඉනකොට දඟලන්නේ. ඒ යාගේ වර්ධන වේගය තමයි. ඒ හැටි. අන්න වගේ මේ නිසින්ින්ද සක්මන් කරන්න දෙනවා නම් ඇත්තටම පරියන්කයක් ඕනෙමත් නැහැ. ওই තරම සක්මණෙන්ම වැඩේ සිද්ධ වෙනවා. හැබැයි ඒක සම්පූර්ණ ස්වභාවික වෙන්නම විනාඩි 5 10ක් දෙන්න ඕනේ. දීලිවලලා හැර පිටිය දීලා නටන්න ගන්නවා. එතකොට වෙන්නේ ඔක්කොම මේ හීලි ප්‍රොසෙස් එකක් අකන පිට හැරවීමක් වෙනවා අධික වේග වෙච්ච විවේක වෙලා ව්‍යායාම වෙච්ච නැතිව ව්‍යායාම කරලා මානසික මේ කකුල් දෙක හොඳට සම්බාහනය වෙලා හොඳ ස්නායු පද්ධතිය වැඩ කරන පටන් ගන්නවා ඒක නිසා මේ සරුවචනාංශේ දුර ගමනක් යන්න ඕනේ නම් දීර්ඝ ගමනක් යන්න ඕන ඊට ඉස්සෙල් දවසේ වෙනදට වැඩිය පොඩ්ඩක් සක්මක් කරනවා. එතකොට ආනන්ද සාංශේ දන්නවලු මේ ඇඟ සූදානම් කරනවා කියලා දීර්ඝ ගමනකට. ඒක නිසා අද බුද්ධ ආගම වැටුනේ සිංහල ජාතිය වැටුනේ සක්මණින් කියලා මම ප්‍රකාශ කරනවා. අපි සිංහලයා වැටුනේ සිංහල සක්මන් භාවනා නතර කරලා. භාවනා කියලා මොකක්ද යක්නම් කරනවා. සක්මන් කරන්න ගත්තොත් ආයෙ සිග්නල් නැගිටලා හිටින්න වැඩි කල් යන්නේ නැහැ. වෙන මොකක්වත් නැහැ රහසක්. සතිය සක්මන. කවුරක්වත් දන්නේ නැහැ ගෙදරත් එක තරහ වෙලා වගේ බේද තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. එක්ක බූට් එකක් කාලා එහෙම මොකක් හරි එකක් කචල්ලයක් කියලා තමයි හිතේ බිස්නස් අවුත් වෙලා මොනවාරි කියලා මිනිස්සු කියනවා ඒ නිසා ප්‍රසිද්ධිය දක්වන්න කැමතිත් නැහැ තරම කට්ටිය අනම්මනකට කතාවත් උනවා නේ කියලා. සක්මන් කරලා බලන්න ඔය ඔය භාවනා මධ්‍යස්ථාන නැතිලක් ඕනෙත් නැහැ. නිසද්දාවක් ඕනේ නැත්නම් මොන જાතිය තිබ්බත් සක්මන් කරන්න පටන් අරගත්තොත් ඔය පරියන්ක භාවනාවක් අවශ්‍ය කරන උඩා කඩුම කඩුම අවශ්‍ය කරන්නේ නැහැ සක්මනට. හැබැයි ඒක අර විස්්‍රාම වෙනවා කියන එක අඳුරගන්න. විස්්‍රාම වෙන්න ඕන හොඳට කය විස්්‍රාම වෙන්න ඕනේ. ඒක තමයි විවේකයේ කියන්නේ තමයි මේ මේ මොකද්ද මේ හුදේකලාව කියන්නේ? ඒ සමහර කොටක පෙන්වන්න බෑ. ඒකට මුස්පීන්තුව කියලා හිතලා පැත්තකට දානවා. නමුත් ඒ හුදේකලා වෙන්න විස්රාම වෙන්න පටන් අරගත්තොත් පේනවා මොනවා තිබුණත් විස්රාමේ කැඩෙනවා මිසක් විස්රාමේට මොකක්වත් ඕනේ නැහැ. ඒකට tie ඔක්කොම තියෙනවා අපි ගාව. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පරියංක භාවනාව සම්බන්ධව පොඩි තේරුම් කර ගැනීමක් අවශ්‍යයි කියලා හිතෙනවා. ස්වාමීන් වහන්සේ මම පරියංක භාවනාවට ඉඳගෙන සාමාන්‍ය සුළු වෙලාවක් වගේ යනකොට මට එහෙම මේ ආනාපාන සතියම වැටහෙනවා කියන්න අමාරුයි. නමුත් මම අර ඔබ වහන්සේගේ උපදේශ අනුව මේ ඉන්න ඉරියව්වට හිත යොමු කරගෙන ඉන්නකොට මේ එක දවසක ඉඳලා මේ ආනාපානේ වැටෙන්න පටන් ගන්නවා. හැබැයි ස්වාමීන් වහන්සේ ඉන්නකොට සිතවිලි සෑහෙන එනවා. නමුත් <coughs> මට මතකයි වහන්සේගේ උපදේශයක් අනුව මට හිතුණා මේ එනේන සිතවිලි සම්බන්ධ පැටලින් නැතුව සිතවිල්ල සිතවිල්ලක් විදිහට මෙනෙහි කරන එක නිවැරදි කියලා. එහෙම හිතපු නිසා ස්වාමීන් වහන්සේ ආනාපානය වැටෙන්න පටන් ගන්නවා ආස්වාස ප්‍රස්වාසයේ වැටෙනවා. හැබැයි ඒක ස්වාමීන් වහන්සේ මේ එච්චර මේ තීව්‍රතාවයක් දක්වන්නේ නැහැ මේ කෙටිද දිගද කියන වශයෙන් සාමාන්‍ය විදිහට ආනාපාන ආස්වාස ප්‍රාසාසෙ වැටෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ ඉන්නකොට ඉබේටම වගේ තේරෙනවා මේ බෙල්ල ඉදිරියට නැමෙනවා. ඉස්සරන ස්වාමීන් වහන්සේ මම එහෙම වෙනකොට මම ඒක මම්ම නැවත සකස් කරගන්න උත්සාහ කරන නමුත් ඔබ වහන්සේගේ උපදෙස් අනුව මම එහෙම කිසිම උත්සාහයක් දරන්නේ වෙන දෙයක් විචාවේ කියලා බලාගෙන ඉන්නවා. <laughs> එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ මේ කඳ හොඳටම ඉදිරියටම නැමෙනවා. හැබැයි ඒක හොඳ සිහියකින් වෙන්නේ. අවට වෙන හැම දෙයක්ම හොඳට ඇහෙනවා. ඒ හැම සද්දයක්ම ඇහෙනවා. මේ වෙන දේ හොඳම හොඳ විමසිල්ල මේක වෙන බව මට තේරෙනවා. හැබැයි මේ වෙලාවට ආස්වාස ප්‍රසවාසයත් වැටහෙනවා. එක අවස්ථාවක ස්වාමීන් වහන්සේ මේක මෙහෙම ඉදිරියට නැමෙන එක අතන මැද්දේ සිතවිල්ලක් ආවොත් අර නැමෙන එකේ පොසිෂන් එකේ නවතිනවා. නැවතිලා නැවතත් මම මේ සිතවිල්ලක් ආවොහම ඒක සිතවිල්ලක් සිතවිල්ලක් කියලා මෙනෙහි කරලා ඒ සිතවිල්ල ගියාට පස්සේ නැවතත් ආයේ තිබිච්ච දැනදලා ආයේ නැවත ඒ ශරීරේ නැමීම සිද්ධ වෙනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා එක තැනකදී ස්වාමීන් වහන්සේ නවතිනවා. හැබැයි නවතින වෙලාවට ඒ අපා ඒ ඉරියව්වේ තියෙන අපහසුතාවය නිසා යම් යම් වේදනාවල් දැනෙනවා. නමුත් මම ඒවා එච්චර ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මම කිසිම ආයාසයක් දරන්නේ නැහැ. නමුත් ටික වෙලාවකින් හරියට අර හුලම් බහැපු බයිසිකලයකට හුලම් ගන්නකොට ඉස්සෙනා වගේ මේ ආස්වාස ප්‍රාස්වාසයේදී හැම ආස්වාසයක් කරාම මේ ශරීරයේ ටික ටික ටික ටික ස්ලෝ මෝෂන් එක ඉස්සෙන්න ගන්නවා උඩටම. ඉස්සෙලා ඊට පස්සේ නැමිච්ච බෙල්ල ආය නැවත ඉස්සෙනවා. ඊට පස්සේ සමහරකට අත් ඉස්සෙනවා. එතකොට දත් ඇඳි වගේ දේවල් තද වෙනවා තේ. තේරෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මේ හැම දෙයක්ම වෙනකොට මට ආනාපානිය දිහත් බලන්න පුළුවන්. ආනාපානියක් තියෙනවා. හැබැයි මේ සිද්ධිත් මේ විදිහට වෙනවා. අර මේ එන සිතවිලි ස්වාමීන් වහන්සේ මම දැන් එනකොටම ඒවා සිතවිල්ලක් සිතවිල්ලක් කියලාම බැහැර කරලා නිකන් එන එකක්වත් විශ්ලේෂණය කරන්න යන්නේ නැහැ. එක සිතවිල්ලක්වත්. ඉතින් ඒ නිසා සිතවිලි දැන් එච්චර කරදර කරන්නේ නැහැ. <laughs> යයි මුල් කාලේ නම් ස්වාමීන් වහන්සේ දැන් කකුලේ වේදනාවක් ආවොත් ඒ වේදනාවට පුළුවන් තරම් ඉඳලා ඉරියව්ව මාරු කරන වගේ දේවල් කරනවා නමුත් මෑත කාලේ කර ඔබ වහන්සේ කියන්නේ මමයව මැදිහත් වෙන්නේ නැතුව මේ භාවනාව කරගෙන යන්න කියන උපදේශය නිවැරදිව දැනගත්තට පස්සේ මං ස්වාමීන් වහන්සේ මොකුත් කරන්නේ නැහැ මේ වේදනාවක් ආවත් මොකුත් කරන්නේ නැහැ. නමුත් එක පර්යංකයකදී මට වැටහුණා මේ වේදනාව සියුම්ම ඇති වෙන හැටි. මම කවදාකවත් අත්විඳලා තිබුණේ නැහැ මේක ඉස්සෙල්ලා. ඒක සියුම්ම ඇති වෙලා නැවතත් ඒක ඒ වේදනාව නිකන් සීතලක් බවට පත් වෙලා ඒ වේදනාව නැතුව ගියා. හැබැයි ස්වාමීන් වහන්සේ මම කීක මට ඒක මගේම අවබෝධයක් වුණාට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ මම වේදනාවල් මට කරදර කරන්නේ නැහැ භාවනාවේදී. එකම වෙන වැඩි ස්වාමීන් වහන්සේ දැන් අර විදිහට පර්යංගයක් පැයක් හෝ පැයකමාරක් ඉන්නකොට අර ශරීරයේ නියම පොසිෂන් එකකට ඇවිල්ලා ඊට පස්සේ ආස්වාසයත් වැටෙනවා වටේ පිටේ සද්දත් ඇහෙනවා හැබැයි ස්වාමීන් වහන්සේ මේ ආස්වාසයේ කිසිම මෙහෙම විශේෂින් කියලා වෙනස් වීමක් දකින්නේ නැහැ හරියට අර වේල්ලකින් වැටෙන වතුර පොදක් වගේ නිකන් ආස්වාසය දැනෙන ඒ අවස්ථාවට එතකොට ස්වාමීන් වහන්සේ මගේ මේ භාවනා සෙෂන් එකත් ඉවර වෙනවා. ස්වාමීන් වහන්සේ මට ඒ පරියන්ක භාවනාව සඳහා මොන හරි යම් කිසි උපදෙසක් දෙන්න තියෙනවද නැත්නම් ස්වාමීන් වහන්සේ මට මට අවවාදයක් තියෙනවද මට මේ විස්තර වෙන්නේ විස්රාමයේ කියන වචනේ තමයි. භාවනා කරනකොට නැවතිල්ල වෙන්න ආරෙන් විස්රාමයේ වෙන්න ආරෙන්. ඒක හුදකලාව කියන්න පුළුවන්. ඕක තමයි මේ සම සාමි කියලා කියන්නේත් ඕක තමයි. උද්දකලාව කියන්නේත් ඕකටමයි. ඔය වෙනදී මේ වෙනදී දිහා ඇඟිලි ගැහිමකින් තොරව බලා ඉන්නවා කියන උපරිම උපේක්ෂාවක් ඕන. උපරිම පෞරුෂත්වයක් ඕන. උපරිම ශ්‍රද්ධාවක් ඕන. උපරිම සතියක් ඕනේ. ඔය සීල කියලා කියදයි. නමුත් පොදු වචන ලස්සන වචන තමයි විස්රාම වෙනවා. හොඳට විස්රාම වෙන්න දෙන්න. එයා දන්නවා 100%ක්ම කරන්න ඕන දේ. අත ගැව්වොත් ගෝරි ගොඩයි. අත ගැහුවොත් දැනගන්න. නැති බැරිකම අත ගැහුවා. මේ ටික මම නොකල යුතුක් අපරාධයක් නෙවෙයි නොකල යුත්තක්. ඇඟට කරගන්න දෙන්න. කවදා හරි මේක පුරුදු කරගත්ත කෙනෙකුට කිසිම වෙලාවකට තව කාටවත් උපදෙස් දෙන්න හිතෙන්නේ නැහැ. එයා ගන්න යාට උදේ ගන්නවා ඇහුවොත් කියනවා එහෙම නැහනේ මොනම දෙයක්වත් අපිට කිසි හේතුවක් අපි ඉපදෙනකොට කිසිම දෙයකට උපදෙස් දෙන්න බැඳිලා ඉල්ල නැහැ ඒගොල්ලෝ අපිව වත් කරවොත් කියන්නේ නැහැ මම නීතිඥ විභාගේ පහත් කරලා නැහැ නිසා මට බෑ පෙරක දෝරුවෙක් වෙන්න වෙන කෙනෙක් අල්ලගන්න. අපි උනේ පැනලා දෙන්න හදනවානේ. අරට උපදෙස් දෙන්න හදනවා මෙයාට උපදෙස් දෙනවා ඊට පස්සේ වෙන්නේ අර අල්ලපු ඉදර තියෙන ප්‍රශ්නත් ඔක්කොම ඔළුවේ දාගන්න. දැන් මේ ශරීරයත් එක්ක වැඩ කරනකොට හොඳට බලන්න එයාට එයා මේ පරිණාමයේ වෙලා අවුරුදු කෝටි ගාණක මේ RNA DNA එකක් පාසා පුදුමාකාර තොරතුරු ගැත් තියෙන. එයාට වැඩ ගන්න දෙන්න. වැඩ කරන්න දෙන්න බෑ උපුල් සම්පූර්ණ අවධානය. සම්පූර්ණ සතියේ සම්පූර්ණ එලෙබසිටි සිහියෙන් බලාගෙන ඉන්න මිච්ච නැති කිසිම දෙයක් මේ ශරීරෙට නැහැ. එහෙම ලස්සන දැන. ටික වෙලාවක් ඉන්නකොට පේනවා නිකන් හොඳටම එඩිට් කරපු ලස්සන වීඩියෝ ෆිල්ම් එකක් බලනවා වගේ. හොඳට එඩිට් කරලා තියෙන හොඳට නළුව රඟපානවා. හරිම තාත්විකයි. බොක්ස් ඔෆිස් නෙවෙයි වෙන වාර්තා හිටන් දෙන්නේ කියලා. හරිම තාත්විකයි මේ රඟපෑම මේ මමයා නැත්තම්. මේකා තමයි කරන හරියක් ඔය ඔක්කොම කචල් දාන්නේ. ඌට පොඩ්ඩක් පෙන්ෂන් යන්න කියලා වැත්ත කරලා බලන්න එකයි තියෙන්නේ. එතකොට හිතනවා manussත්ත්ව ප්‍රතිලාභය කොච්චර පිනක්ද කියලා. manussත්ත්ව ප්‍රතිලාභයේ ප්‍රතිලාභයක්මයි. මේක මේ කරදරයක්, වදයක් මේ මොකක් අතීතේ නැති ඌගේ වැඩටි ඌ කරගන්නවානේ. කරගන්න දුන්නට පස්සේ කරන්නේ. ඒ ඒ වගේ මනසේ නායකත්වයක් ගත්තොත් කවදාක පටලවිලක් එන්නේ නැහැ. කහගත්ත ඇටවට ඇඟිලි ගන්න යන්නේ නැහැ. කියනවා එහෙම නැත්තම් කියනවා රාජනීති සංග්‍රහය කියන පොතේ නීති සංග්‍රහය කියන කරපන්. මං කවුද උඹට කියලා දෙන්නේ. අතේ නිතරම පොල් තෙල් ගාගෙන ඉන්නේ. දන්නවා කොස් කපන්න තියෙන්නේ. තෙල් ටික ගාන ඉඳපුවාම කැපුව ප්‍රශ්න නෑ. මොකද පොල් තෙල් එක නෑ අත ගාන්නේ. ගලවන්න ලේසි. ඒක අනිත් පැත්ත තමයි ගෙදරතොර ජීවිතය කියන්නේ. හැම මගුලටම අත දාන. අල්ලපු ගෙදරට අත දාන. පැද්දීම නිකන් කටුවත් අත දුවි පාරක ඇදගෙන යනවා වගේ ඌරගෙන ඇද්දගෙන අනාගෙන යනවා. හැබැයි ඒකේ ජොලියක් තියෙනවා. හැබැයි මට හිතනවා පැත්තකට ලබලා ඉන්නකොට ඒකේ තියෙනවා මේ මේ ටොං ගන්න දන්නේ නැති එක කනකොට මඩ ගන්න දන්නේ නැති එකේ ඒකේ ජොලියක් තියෙනවා. ඊට පස්සේ හිතන ඔක්කොම වෙන්න ඇරලා බලන්න ඉස්සුවම ওই දෙක දකින්න ඕනේ. මනුස්ස ජීවිතය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. තාමදි තව කණ්ඩ වේ ටිකක්. ඕක කකක යනකොට පිළිලයි. තිරුන්ස. දැන් අපිට එහෙම වෙන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැත්නම් අපි මේ වෙලාවේ සතිವಾರේ නිමාව සඳහන් කරනවා අපිට තියෙනවා අපි හතර දැන් 3:00 2:00 වෙලාව හතරට අපි නැවත රැස් වෙනවා පරියන්ක භාවනා සඳහා. සම්බන්ධ වෙච්ච හිිරු දිනාටම තෙරුවන් සරණයි.